පුස්තක පූජා කිරීම පිළිබඳව සම්මන් කරුණු තේකයක් කියන එක පසුව ධර්ම දේශනා ඉදිරිපත් කිරීම බලාපොරොත්තු වෙනවා. මේ අපලයේ තියෙන සම්පදාන ධර්ම දාන දිනාසී කියන පාඩේ ඒ අදහස සෑම දානයකටම වඩා ධර්මීය දානයක කියන දේන ඉතාම කුසම කියනවා. දානවත් ප්‍රධාන වශයෙන් තුනක් තිබෙනවා. ආමිෂ දාන, අභ්‍යහ දාන සහ ධම්ම දාන වශයෙන්. ආමිෂ දාන කියන්නේ කනබන දේවල්, ලැබුම් කලඳුම් යන දේවල් යම් කිසි කෙනෙක් දෙනවා නම් පූජා කරනවා නම් ඒක ආමිෂ දාන ගණයකට හයක් වන්නේ. අභය දාන කියන්නේ ජීවිතේ පූජා කරන කෙනෙක් මේ සතෙකුගේ මරණයෙන් මිදීම, සතෙකුට මරණයට නොදී ජීවත් වීමට අවස්ථාව ලබා දීම ආදී අවස්ථාවලදී අභය දාන සිදුවන්නේ. ධර්ම දානය ධර්ම දේශනා කිරීමේ හෝ එහෙම නැත්නම් අන්නයට ධම්මේ කියා දීන්නේ නැත්නම් මේ ආකාරයෙන් ධම්ම පුස්තක පූජා කිරීම කෙනෙකුට අපත් කරගන්නත් පුළුවන්. මේ ධම්ම දානයේ මේ ලෝකයේ තියෙන සෑම දානයක්ම අපේ කියලා බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. එදෙනී ධර්මයන් අසත්‍යාවේ සිට තුළ සිතේ පවත්නා වූ ශේෂ ධර්ම යටපත් වෙන එකකට කියන සිත සංසම් වෙනවා, සාන්ත වෙනවා, කුසල කෙරෙනවා, කවත්තට කියන වෙනත් දේවල් වලින් වාගේ නෙවෙයි සිත කෙලස් බලවන්නේ සිත සංසම් නැතවන්නේ සිත සංසම්ලා නිදිලා ඒ වගේම කෙලස් වලින් නිදිලා අපසල් වලින් නිදිලා සතසල් සමගත සිටිනේ හේතුවන් එතකොට අනිත්‍යක විශේෂම මේ ධර්මපත්තර පෝජා කරන්නේ තියෙන බුදුරජාණන් වහන්සේ විසින් කෙලින්ම නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න සඳහා දේශනා කළ ධර්මයි ඒවා කොහොම කියනවා. නැත්නම් මේ ධර්මයන් පිළිපැදීමෙන් කෙනෙකුට නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒකේ තමයි නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කිරීමට අවශ්‍ය වෙන උපකාරයන් තමයි මේ ධර්මදානය කියන්නේ. වෙනත් දානයන් දීම මේක කවදාවත් සිදු කරන්න පුළුවන්කමක් නැහැ. ඒ ධර්මයේ දීමෙන් පමණයි ඒ ආකාරයෙන් නිවනට කෙනෙක් පත්කරන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් මේ හදන්නා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට දහස් ගණන් දසදහස් නම් නිවන් අවබෝධ කරගන්න. ඒ ධර්මයේ දීමකින් තමයි මේ දේශකෝ අනාගත නිවන් අවබෝධ කරගන්න පුළුවන්. මේ ආකාරයෙන් ධර්ම දානයේ පිළිම විපාක සම්පත්තිය ලබා දෙන නිසා ඒ වගේම නිරෝධය අපේ සංසාරයෙන් නිසා පරලෝකය අපේ සංසාරයෙන් ප්‍රේක්ෂකත්වයේ හේතු නිසා සමාජයේ සිට තුළ තියෙන ඒ අපිරිසිදු භාවය නැති කරලා සිට පිරිසිදු භාවයට පත් කරගැනීමට හේතු වෙන නිසා ධර්ම දානයේ සත්‍යමත් වශයෙන් ඉගෙනීම දානයේ වශයෙන් අරගෙන මේ ධම්මදානය කිරීමෙන් ලැබෙන ඒ ආනිසංශය දිගින් දිගට දිගින් දිගට අලුත් වෙමින් අලුත් වෙමින් යන හරියට ධම්මක ජලින් කරනවා. සාමාන්‍ය අපි ආමිෂ පූජාවන් කළා නම් අපි මේ ආහාර පාන පූජා කරනවා. එතකොට ආහාර පාන දෙකත් ඉතුරු වෙලා එහෙම නෙවෙයි මේ ධර්ම සම්පූර්ණ දේවල් පූජා කිරීමේදී නැවත නැවත ඒවා පරිශීලනය කරන්න පුළුවන් මෙතන ගන්නත් පුළුවන් ඒත් මේ ධර්ම පරිශීලන අවස්ථාවේදී යම් කෙනෙකුට මේ සිතසුලේ ධර්මයේ අවබෝධ වෙනවා නම් අවබෝධ වෙනුම් අවබෝධයේ ධර්මයේ දැකලා කාපි වෙනවා නම් සමාජයේ කියනද ධර්මයේ සමාන අත්දැකනවා නම් ඒ අවස්ථාවේදී අක්ෂර කෝෂයේ ධර්ම පුස්තක දුන්න කෙනා කර්තන කෝෂයේ අපි විශේෂ ඒවා කරනවා දැන් අපේ ධර්ම කෝෂ කියන්නේ පොතේ විනායබස් පොත් කියනවා වගේ කියන්නේ. මම මේ පොත් කියන එකෙන් ශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ අත්දැකීම් අත්දැකීම් කියන්නේ. සාමාන්‍ය අභිඥා කොටස් හැරෙන්නේ සෑම කෂණයකම බුදුදානන් මහසී දේශනා කරනවා. අපේ පදතුන් අධ්‍යක්ෂක අධ්‍යක්ෂකයි වතුන්. ඒ මාධ්‍යකන සෑම අවස්ථාවකදීම මේකේ කොටසක්ය සංගතයන්ගේ අඛණ්ඩව සබලා යන සිදුවන. ඒ අමතර මේ ධම්ම පොතේ කියලා යමකින් කෙනෙකුට අපි මේ ධර්මවල කියා දෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ විස්තර කර දෙනවා නම් මේ හැම අවස්ථාවකදීම ප්‍රමේය දුන්නේ කුණ්‍ය සත්‍ය නැවත නැවත ගලාගෙන ගලාගෙන යෑමක් සිදු වෙනවා මේක නිසා මේ ගමක ජලිකාක්ෂයේ නිකුලියන්නාසේ නිමනවන කුණ්‍ය සත්‍යයක් අත්පත් කරගෙන දෙන කුසල කර්මයක ධර්ම දානයේ සිදුවන්නේ ඒ පාසකෙන්නේ අමතරව මේ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට උපකාර කිරීම තමයි ධර්ම දානය කියන්නේ සිදුවන්නේ බුද්ධ ශාසනයේ ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා සර්වඥ බුද්ධ ශාසනය සතිපට්ඨි බුද්ධ ශාසනය සහ පටිවේද බුද්ධ ශාසනය කියන්නේ පරියත් බුද්ධ ශාස්ත්‍රය කියන්නේ පොත්පත් වල තියෙන ධර්මයන්. පරිශීලනය කළා අවබෝධ කරගෙන මතක තබාගෙන නැහැට කියලා දෙන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සෝතර ධම්ම ගණන් ධම්ම කාරණා බුදුන් දෙකට පවත්වාගෙන යන පුළුවන් ශක්තියක් තිබෙනවා නම් අන්න ඒක තමයි කියන්නේ පරිණත් බුද්ධ ශාසනය කියන්නේ. ප්‍රතිපත්ති බුද්ධ ශාසනය කියන්නේ පරිණාත්‍ය වශයෙන් දේශනා කරන ධර්මයේ අහල යම් කිසි කෙනෙක් ප්‍රතිපත්ති පූර්ණ කරනවා. ප්‍රතිපත්ති පූර්ණ කිරීමට තමයි අපි කියන්නේ ප්‍රතිපත්තිම දසාසන කියලා උදාහරණ වශයෙන් මේ තියෙන ධ්‍යාන කියලා එකම රූපාවච ධ්‍යාන රූපාවච ධ්‍යාන මේ රූපාවච ධ්‍යාන රූපාවච ධ්‍යාන උපදවා ගැනීම තමයි පුස්තක කටයුතු කරනවා මේ තියෙන සෝවාමනේ සකදාගාමී කලින් දේවල් අනාගාමී සමහත් මාර්ගය ලබන්නේ නිවන් අවබෝධ කරගන්න සැලසුම් දේවල් මේවා ධම්මපිටකේ සම්පූර්ණ කරනවා නම් මේ ප්‍රතිපත්ති පූර්ණ කරනවා නම් ඒ වගේම නිවන් යාම තවශ්‍ය විශේෂයෙන්ම දක්වන සත්‍ය බෝධිපාක්ෂික ධර්මයන් දීව කරගන්න බව බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා මේ සෝතරණය දැක්කම ඒ සත්‍ය බෝධිපාක්ෂික ධර්මයන් කෙනෙක් මේ සිත තුළ සමාම සඳවා ගැනීම පුස්තක කටයුතු කරනවා නම් ඒ ආකාරයෙන් ප්‍රතිපත්ති පූර්ණේ කරන අවස්ථාවට මේ ප්‍රතිපත්ති කරන පූර්ණේ කරන සත්‍යයට අප කියනවා ප්‍රතිපත්ති බුද්ධ ශාසනය. විශේෂ ප්‍රතිපත්ති අනුගමනය කිරීම කොහේ යම් කෙනෙක් මේ ධර්මයේ සමම්ම සාක්ෂාත් කරනවා නම් උදාහරණ වශයෙන් කියනවා අපි සෝවාන් මාර්ගයේ සාක්ෂාත් කරනවා සෝවාන් ඵලයේ සාක්ෂාත් නැත්නම් ඒ වගේම සකදාගාමී අනාගාමී අරහත් ආදී මාර්ග ප්‍රඥා සාස්ත්‍රය වෙනුවෙන් දහතු සාස්ත්‍රය හේතු විමුක්තිය සාක්ෂාත් කරන ඒ වගේ තියෙනවා ගොඩාක් ප්‍රඥා විමුක්තිය සාක්ෂාත් කරන අනිත් සම්පූර්ණ පිළිද සම්මතය විමුක්ති සාක්ෂාත් කරන අත්අභාසන අත් විමුක්තියෙන් පස්සෙන් සාක්ෂාත් කරන මේ ආකාරයෙන් සමානයෙන් නැ සාක්ෂාත් කරේතු සමාන ප්‍රතිවේද කරගෙන අත්දකින ධර්ම යම් කෙනෙක් අත්දකිනවා නම් මේ අවස්ථාව තමයි කියන්නේ මේ ප්‍රතිවේද බුද්ධ ශාසනය කියලා. මේ බුද්ධ ශාසනයේ අංග තුන පළමුවෙන් නැති වෙන්නේ ප්‍රතිවේද බුද්ධ ශාසනය. ධම්මේ ප්‍රතිවේද කරන පක්ෂයක් වශයෙන් සමාසාරත් වෙනක තමයි පළමුව නැති කියන්නේ. අද මෙයාට තේරෙන නැති තේරුණාට ඕන අද කාලේ මේ බොහෝ විට අපිට දක්නට ලැබෙන්නේ මාර්ගඵලලාභියයි කලාතුරකින් දක්නට ලැබෙන්නේ. ඒකට හේතුවට ප්‍රතිවේද බුද්ධ ශාසනය දැන් පිළිහෙන පටන්ගෙන තිබෙන යුගයක් බවයි තේරෙන්නේ. ඒක නිසා ඒක සිදුවන්නේ. දැන් අද කාලේ පංචවිඥාණය හිම ලබා ගන්න පුළුවන් අය බොහෝ කොහෙත්ම නැහැ. ඒ නිසා මේ පංචවිඥාණය ප්‍රතිවේදයන් ලබන්නට ඒවා සාක්ෂාත් කරන්න පුළුවන්කමක් අද නැති නිසා ඒ කොටස දැන් අන්තර්දානය නැති ලබුත් තියෙනවා. ඒවා සඳහා නීති උපදෙස් ප්‍රායෝගික අධ්‍යක්ෂක මත සමාජයෙන් ප්‍රායෝගික අධ්‍යක්ෂක මත ඒ නීති උපදෙස් දෙන්න සමත් කෙනෙක් ලංකාවේ කියලා වෙනස් හදකවත් නැහැ. ඒක නිසා ඒ ප්‍රතිවිරුද්ධ කොටස ඒ බුද්ධ ශාස්ත්‍රයේ උත්තරී කොටස දැන් අන්තර්ධාන වෙනවා. මෙලෙසින් දැන් අද කාලේ රහත් වූ කෙනෙක් දක්න ලැබෙන සාමාන්‍ය කලාපිරක අනාගාමී කලාපිරකින් ලැබෙන ඒකකොට මේ මාර්ගඵලලාභී පුද්ගලයන් ගහනලාභී පුද්ගලයන් සිටින තාක්කල් පමණයි මේ ප්‍රතිවිරුද්ධ බුද්ධ ශාස්ත්‍රයේ තියෙන්නේ. ඒක තමයි පළමුවෙන්ම නැති වෙන්නේ බුද්ධ ශාස්ත්‍රයේ තියෙනකොට. ඊළඟට ප්‍රතිපත්ති බුද්ධ ශාසනය ගැන ප්‍රතිපත්ති ගැන මම විමන් නාම තමයි බුද්ධ ධර්ම සංසාර දුක නිවීම තමයි බුද්ධ ධර්ම පූර්ණේ කරනවා. දැන් අද මහාන ජීවිතයේ ප්‍රතිදින විස්කේසන කල්පනා කරලා න්යාය ගන්නවා. හොඳටම න්යායට තේරෙනවා. මේ විස්කේ ශාසනයේ ඉතිරියට තීදෙනෙත් මේ ප්‍රතිපත්ති හරියට පූර්ණේ කරන්නේ. අධ්‍යාත්ම නිවන් ලබන්නට ඕනේ කියලා ධ්‍යාන ලබන්නට ඕනේ කියලා සතර සතිපට්ඨාන වඩන සම්මප්පදාන වඩන විද්‍යාපාද වඩන මේ ධර්මයන් දිනු කරන අත්පුද්ධංග ධර්මයන් දිනු කරන ආගස්ථාන මාර්ගයේ ගමන් කරන අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් සංස්කාර ධර්මයන් විමසීම සංස්කාරියු කරන මේ ජීවිතයේදී මේ සතර දුකින් මිදෙන්න ඕන මේ සංසාර ගමන සම්පූර්ණයෙන් වෙන කරන්න ඕන සම්පූර්ණයෙන් මේ ජීවිතයට හසුන්න ඕන කියලා ඒ විදිහට කටයුතු කරන අය දක්නට ලැබෙන්නේ මේ සාම කලක් ඉතින් ඒ අයගේ ප්‍රතිපත්ති බොහෝ දුරට දැන් දිහිල්ලා ලිහිල්ලා ලිහිල්ලා ගිහිල්ලා. සීල ප්‍රතිපත්තිවත් බොහෝ දෙනෙකුගේ සමාජයට තෝරන්නේ. සමාධි ප්‍රතිපත්තියෙන් කියනකොට තෝරන්නේ බොහෝ අයගේ ඒ වගේම ප්‍රඥා ප්‍රතිපත්තියත් බොහෝ අයගේ සිට තෝරන්නේ. ගිහියන්ගේ පැත්තෙන් බැලුවොත් එහෙම මේකට තේරෙන්නේ නැති කීයක් කීය දෙනෙක්වත් කීදෙනෙක්ද ඒ තේදෙනා අත්යෙන් සිටින්නේ මේ සීලය අවස්ථා කරන සමාධිය අවස්ථා කරන සමාධිය දිනු කරන ප්‍රඥාව දිනු කරන ආදී වශයෙන් සිටින අය කී දෙනෙක් සිටිනේ කියලා මේ අනුව තේරුම් ගන්නට පුළුවන්. ඒකෝට ඒකෙන් තේරෙන්නේ මේ ප්‍රතිපත්ති බුද්ධ ශාසනයත් දැන් පිළිගන්නට පටන් අරගෙන පටන් අරගෙන තියෙනවා. මෙන්න බුද්ධ ශාසනයේ ප්‍රවිෂ්ඨ වූ සංඥා සංග ඉවත් වෙන තිබෙනවා. ඊළඟේ ලෞකික දේවල් වල ප්‍රතිවිකටේ කටයුතු කරන්නේ කවදාවත් මේ සංස්කාරකතුන් මුලින්ම තමයි සම්පූර්ණ කරන්නේ. ඒ සඳහා තමයි කටයුතු කරන්නේ. ඒ සඳහා තමයි උපදෙස් දෙන්නේ. එවෙන් ධම්ම දේශනාව තමයි ප්‍රකාශ කරන්නේ. ගුවන් විද්‍යාවේ දේශන කියන්නේ කොතන කියලා. නමුත් අද අපට ඇතින්නේ එවැනි ධර්ම දේශනා නෙවෙයි. ඒ නිසා අපට තේරුම් දක්වන්නට පුළුවන්කම තිබෙන්නට ඕන. දැන් කාලෙම ප්‍රතිපත්ති බුද්ධ ශාසනයක් ටික ටික ටික ටික දිනුනේ ගොනුනේ යන යුගයක් කියලා. මේ ප්‍රතිපත්ති බුද්ධ ශාසනයේ දිවිහෙන නිසා තමයි ප්‍රතිවේධ කරන සාස්ථාප කරන ධර්මයන් නොමැති මේක නිසා තමයි ප්‍රතිවේධ ශාසනය අන්තිමට එතකොට මේ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ අවවාද උපදේශ මේ ධර්ම කර්ම අන්තර්ගත වන පර්යාප්ති බුද්ධ ශාසනය පිළිගන්නවා. ඒ පර්යාප්ති බුද්ධ ශාසනය කියන කරුණ තමයි මේ සූත්‍ර පොතේ දක්වලා තියෙන බුදුරජාණන් වහන්සේ විවිධ තැන්වල දක්වා ඇති සූත්‍ර වල ධර්ම කාරණා මේ පොතේ විස්තර කරලා තියෙනවා. ඒ වෙනදක් වශයෙන් එතකොට ඒ ප්‍රතිපලයේ මේ පරිහාස්‍ය බුද්ධ ශාසනය කියනකොට තමයි අධිශේක පවතිනකොට තමයි ප්‍රතිපත්ති පෝණය කරන්න පුළුවන් ප්‍රතිපත්ති පෝණය කරන තමයි ප්‍රතිවිද කරන්න ධර්මයේ සාර්ථක කරන්න පුළුවන්කම තියෙන්නේ. අද වාසනාක්ෂමේ පරිණාමික ප්‍රදර්ශන තියෙන ඒවා පරිශීලනය කරන ඉගෙන ගන්න අන්නයට ධර්මයේ වාදින අය නැතික වෙනම කාරණා. නමුත් මේ පොත්පත් වල මේවා අන්තර්ගත වෙලා තියෙන නිසා ඒවා අධිකමයකට හරි මුද්‍රණය කළා ඉන්නේ ප්‍රකාශයට පත් වෙන නිසා මේ පොත් අද අපිට ගන්නට පුළුවන්කම තිබුණා. දැන් අවුරුදු ගණනාවක්ම තිස්සේ මේ නම් පොතක් හොයාගන්නටවත් තැනක් නැතුව තිබුණා. 56 දී ගැනවම බුද්ධ ධර්ම ප්‍රකාශන කියලා මේ පොත් ටිකක් ඊට පස්සේ නැවත මුද්‍රණය කළෙත් නෑ. ඒව නැත්තටම ඇතුළත් කොහේවත් හොයාගන්නට බැරි සත්‍යයකට පත් වෙලා තිබෙන කොට. මේ සත්‍යයක් පිළිබඳව තමයි මේ පොත් ටික යහමතුරු විදිහට මූලිකව කටයුතු කිරීම තියෙන්නේ. ඒකේ මුද්‍රණය කළ ඒ නිසා තමයි අපිට ඒවා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ මේ පූජා කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. එතකොට මේ අය මේ පූජා කරේ ප්‍රතිපත්ති බුද්ධ ශාස්ත්‍රය කියන මේකට සම්බන්ධ වෙනවා. නැත්තම් ප්‍රතිපත්ති පරිණාමික බුද්ධ ශාසනය කියලා සැලකෙන පුළුවන්කම තියෙනවා. ඒ පරිණාමික බුද්ධ ශාසනය අවස්ථා කිරීමට තමයි අපි මේ කටයුතු කරන්නේ කියලා සතුට වෙන්නට සැලකෙන පුළුවන්කම තියෙනවා. ඒ අනුව බලනකොට මේ ධම්මපුත්තක පූජා කිරීම තුළින් පරිණාමික බුද්ධ ශාසනය නවාසිතීමට ආරක්ෂා කිරීමට අවශ්‍ය ඒවත් අපි සම්පාදනය කරගන්නා කියලා ඒ තුලින් අත්දැක කුසල සම්පූර්ණ සිතලා සතුටට පත්වන්නට පුළුවන්. ධර්ම පූජා පොදා පොත් පූජා කියන කරුණ කෙනෙකුට අත්න විපාක ශක්තිය දේරුම් උපකාර වන්නේ විශේෂයෙන්ම අත්පත් වන්නේ ප්‍රශ්න සම්පත්තිය කියන ධර්ම පොත් පූජා කියන්නේ කෙනෙකුට විශේෂයෙන්ම අත්න ප්‍රශ්නය තමයි ධර්ම දානය ප්‍රශ්නාව ඇති කර ගැනීමට අවශ්‍ය කුසල ශක්තියක් ඒකනේ මේකදවා තමයි ඇති කරගන්නේ එතකොට මේ ප්‍රශ්නාව බොහෝ දෙනෙකුට අද ලෝකේ සාමාන්‍යයෙන් ඔය උත්සාහකට විභාග පාසලලා විද්‍යාවේ තත්ත්වයන් පත්තර නැත්නම් විද්‍යාඥයන් තත්ත්වයට පත්තර සිටින අය ලෞකික ප්‍රඥාවෙන් මෙතුව සිටින අය වශයෙන් සම්මත වශයෙන් සැලකන්නේ. නමුත් මේ බුද්ධ ශාසනයේ ප්‍රඥාව කියන්නේ ඒක නෙවෙයි. ප්‍රඥාව කියන්නේ බුද්ධ ශාසනයේදී විශේෂම බුදුහාමුදුරුවෝ දැක්වූ පරිදි කියනවා නම් මේ සතරාමි සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න පුළුවන් ශක්තිය. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන සතරාමි සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න පුළුවන් ශක්තිය. ඒ වගේම පටිච්චසමුප්පාද ධර්මයේ ස්කන්ධ ධාතු ආවර්තන වෙන ධර්මයන් අවබෝධ කරගන්න පුළුවන් ශක්තිය. ඒ වගේම විදර්ශනා ඥාන ධර්මයන් අවබෝධ කරගන්න පුළුවන් ශක්තිය. සෝවාන් සකදාගාමී අනාගාමී අරහතන් මාර්ගඵලයට දියද කරගන්න පුළුවන් ශක්තිය. පටිච්චසමුප්පාද ධර්මයන් අවබෝධ කරගන්න පුළුවන් ශක්තිය ආදී දේවල්. තමයි ප්‍රඥා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයට අනුව ප්‍රඥාවේ කියලා සඳහන් කරන්නේ. මේ ලෝකයේ නිත්‍ය නම් අනිත්‍යයි කියලා දකින්නට මේක සත්‍යක් නෙවෙයි කියලා දුකක් කියලා දකින්නට ආත්මය නෙවෙයි කියලා අනාත්මය කියලා පැහැදිලි වශයෙන් දකින්නට ඒවා නිස්සාරෝ ධම්ම සමරවද්දන් නෙවෙයි කියලා සංස්කාර ලෝක සංස්කාර ලෝකයේ දෙසම ගුණකින් හැටකින් බලලා අවබෝධ කරගන්නට මේ සංස්කාර ධර්මයන් සියල්ලම අතහරින්න ඕන මේවා කෙරෙහි කලකිරෙන්නට ඕන මේවා කෙරෙහි බැඳි බැඳී සිටින්නට සූචනය මේ සියලුම පාදානයන් අත්හැරලා තියෙන අවබෝධය කරගැනීමට මේක තමයි දුක්ඛ සත්‍ය ආදී වශයෙන් දුක්ඛ සත්‍ය කෙරෙහි කලකිරීමේ දුක්ඛ සත්‍ය අපිට හේතු දකින්නට ඒ හේතු ප්‍රහාණය කරන්නට ඒ හේතු ප්‍රහාණය කිරීම සඳහා අවශ්‍ය මාර්ගය වඩන්නට මේ ආදී කටයුතු සිදු කරන්නට පුළුවන් වන්නේ ප්‍රඥාව කරන අද කාලේ බොහෝ දෙනෙකුට මේ ප්‍රඥාව නැහැ මේ ප්‍රඥාව කොටස් දෙකකට සඳහන් අවශ්‍ය වෙනවා ඒ ප්‍රඥාවේ කොටස් දෙක තමයි ලෞකික ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාව ලෞකික දේවල් පිළිබඳව තියෙන නුවණ මේක බොහෝ දෙනෙකුට තියෙනවා කියලා කියන්නට පුළුවන් නමුත් මේ ලෝක ප්‍රඥාව බෝධියට නෙමෙයි. ඒක නිසා මේ ධර්ම පුස්තක පූජා කරන කෙනෙකුට ලෝකෝත්තර ප්‍රඥාව ලබන්නට මේ ධර්ම පුස්තක පූජා කිරීමෙන් ලැබෙන කුසල ඒකාන්ත වශයෙන් විවහල් වෙනවා. මොකද මේ ධර්ම පුස්තකවල තිබෙන ආශිර්වාදයෙන් මේ ලෝකෝත්තර ප්‍රඥාව ලැබීමට අවශ්‍ය වෙන කරුණු. නැත්නම් මේ ලෝකෝත්තර ප්‍රඥාව විග්‍රහ කරන විදහා දක්වන ධර්ම දේශනා බුදුරජාණන් වහන්සේ දීපත් කළා තියෙනවා. එතකොට ඒක නිසා මේ ධර්ම පුස්තක පූජා කිරීම තමයි සම්මාසත් ලෝකෝත්තර ප්‍රඥාව ලබන්නට පුළුවන්. පුළුවන්කම ලැබෙනවා. මේ ප්‍රඥාව ප්‍රබෝධානන්තවත් කියනවා. සික්ක පඤ්ඤා, නිදීතික පඤ්ඤා, ගමන පඤ්ඤා, හාස පඤ්ඤා ආදී වශයෙන් මේ ප්‍රඥාව ප්‍රබෝධ තියෙනවා. තීක්ෂණ ප්‍රඥාවක් වෙනකොට ලබන්න පුළුවන්කම තිබෙනවා සික්ක පඤ්ඤාවක්. නිදීතික ප්‍රඥාව කියන්නේ විවිධ ලක්ෂණ නුවණක්. ඒ කියන්නේ අත්ත මාසකකින් දෙන තියෙන දේ තමයි පොහොදෙන් දන්නේ. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙනම් අපි කියනවා ලක්ෂණ ගානතාව ලක්ෂණ නිමෝපාගේ දැක්කම මාසකකින් තියෙන දේ දක්වන. ඒක අපිට විවිධ දක්වන්නට පුළුවන් නම් මේවා දහස් වශයෙන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් ආත්ම වශයෙන් අසුබ වශයෙන් හේතුඵල වශයෙන් පටිච්චසමුප්පාද ධර්ම වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් වශයෙන් විවිධ ආකාරයෙන් මේක දර්ශනයක් තුළදී ඒ දු දකින ලද රූපේ විනිවිද දකින්නට පුළුවන් නම් ඒක තමයි අපි නිදේශ ප්‍රඥාව කියලා කියන්නේ විනිවිද දැකීමේ ප්‍රඥාවක් ඒකෝ මේ නිවැරදි දැකීමට ප්‍රඥාව නිවැරදි ප්‍රඥාව සිද්ධුනවා. ඊට අමතරව මොනවා ජවන පණ නිවැරදි සිත ක්‍රියාත්මක කරලා දුවන්නට පුළුවන් කියනවා. අපි වේගයෙන් කරුණ අවබෝධ කරගන්න පුළුවන් වෙන එකයි ජවන ප්‍රඥාව කියන්නේ. අපි උදාහරණයක් අපි තුන පෙනෙන්නේ සමහරට දැක්කෙන පුද්ගලෙක් ඉන්නවා. ඒවා කියන තව පුද්ගලෙක් එතන ඉන්න එතන දුර පේන්නේ දුර පේනවා අඳුරු ළඟ විතරයි තියෙන්නේ ඇස් හොඟක් දුර වෙලයි. අර ඇස් දුරවල පුද්ගලයා බලනවාම ළඟ තියෙන ටිකක් පේන්නේ. නමුත් සුතට පේන පුද්ගලයා එකපාර බලනකොට ඈත තියෙන යාගේ දස්සුන්පතේ යන්දා කියනවා නම් ඒකා දුරට දේවල් දැක්කේ වෙනවා. මේ ගමන සංඥාවෙන් යුතු පුද්ගලයාගේ සිත බීජයෙන් ඒක ක්‍රියාත්මක කරනවා. එක කරුණක් කියවට පස්සේ ඒකට අදාළව සිදුවම මුල්ම කාරණා අර ඇස් දෙක ඇති නියම ආකාරයෙන් ඇස් දෙක තියෙන පුද්ගලයාට ඔක්කොම දර්ශනය වන්නාසේ ඒමත් තුලින් මතුවන සියලුම ධර්ම කාරණා මතුවලා ප්‍රත්‍යස්ථාන කරන සත්‍යයක් තිබෙන එකට ගමන පඤ්ඤාය කියලා කියනවා. ඒ වගේම තීක්ෂණ ප්‍රඥා සමහරවල් තියෙන තියුණු ප්‍රඥා. බොහෝ දෙනෙකුට මේ මොට්ටම ප්‍රඥාවක් කියන්නේ තීක්ෂණ ප්‍රඥාවක් නෙවෙයි. ඒක කරුණක් කියනට පස්සේ කරුණක් කියන්නේ මතුවෙන සෑම ධර්මයක්ම තීක්ෂණ වශයෙන් දකින්න පුළුවන් නුවණ. සුත්ත ප්‍රඥා ප්‍රඥා කියන්නේ. මේ වගේ ප්‍රඥාව ප්‍රබේද තියෙනවා. එතකොට මේ ප්‍රබේදගත වූ විවිධ ප්‍රඥාවන් අතර මේ ධර්මපුස්තක පූජා කිරීමේදී විශේෂයෙන්ම ලෝකෝත්තර ප්‍රඥාවට අදාළ කරුණ පූජා කරන නිසා ලෝකෝත්තර ප්‍රඥාව ලැබීමට හේතු වෙනවා. මේ ලෝකෝත්තර ප්‍රඥාව තුළින් සමාන්තර සුවාංකම තිබෙන ප්‍රාර්ථනා කරන තියෙන ධමන ප්‍රඥාව නැති කරන දැනීමට සික්ක ප්‍රඥාව, තීක්ෂණ ප්‍රඥාව, විතර ගැනීමට, නිදීක ප්‍රඥාව, විතර ගැනීමට වේක තියෙන විශාල කුත පඤ්ඤා මහා පඤ්ඤා විත පඤ්ඤා ආදී කොට මේ වේදාකාරයෙන් මේ ප්‍රඥාව ඇති කර ගැනීමත් මේ ධම්ම දානමේ පුණ්‍ය ශක්තිය තියෙනවා. මොකද මේකේ බණ කියන්න පුළුවන් කමක් නැහැ. ධර්මයේ දන්නේ කෙනෙකුට උනත් අන් කෙනෙකුට සිද්දට ධර්මයේ කාවදන ආකාරයෙන් කියලා දීමට හැකියකම බොහෝ දෙනෙකුට නැහැ. ඒ නිසා මේ ධර්ම දානය වශයෙන් මෙවැනි පොතක් පතක් කරන් දීම හෝ ආධුසේකලවා ධර්මයේ කියවා කියන්න පමණයි ධර්ම දාන වශයෙන් කරන්නේ. ඒ නිසා මේ ආකාරයෙන් ධර්ම දානයේ පුණ්‍ය කර්මයේ සුබකලා කියලා සතුටුවන්නේ කියන අපිට මේ ආකාරයෙන් ලෝකෝත්තර ප්‍රඥාවක් නැත්නම් ධම්ම ප්‍රඥාවක්, සීල ප්‍රඥාවක්, දීප ප්‍රඥාවක්, මහා ප්‍රඥාවක්, කුතු ප්‍රඥාවක් කියන සීලෝ ප්‍රඥාව. මේ සාන ප්‍රඥාව ලැබීමට හේතු වන කුසලයක් අපි අත්පත් කරගත්තේ කියලා ඊළඟ සම්පූර්ණයට පුළුවන්කම තිබේ. මේ ධර්ම පුස්තක පෝජා කරන කෙනාට අර ලෝකෝත්තර ප්‍රඥාව ලැබීම තුළින් ඒ ධර්මදාන කුසලයේ ශක්තිය තුන ලබන්න පුළුවන්කම ලැබෙනවා පටිසම්භාවක්. මේ අහල ඇති පටිසම්භා හතරක් තියෙනවා. පටිසම්භා ධම්ම පටිසම්භා, නිරුත් පටිසම්භා, පටිභාන පටිසම්භා කියලා. අත්මානස්සේ පඤ්ඤා අත්පට සම්විදා ධම්මනානස්සේ පඤ්ඤා ධම්මපටි සම්විදා ආදී වශයෙන් විස්තර කරනවා මේ යම් කිසි ධර්ම කරුණක සත්‍යය මනමින් දකින්නට පුළුවන් නම් ඒකට කියනවා අත්පරිසංවිදා කියලා. ඒ තමයි වෙනකොට සූපිලිසුම්භියාපත් පහක් කියන එක මේ හැටි. සූපිලිසුම්භියා කියන එක තමයි පරිසංවිදා හතර කියලා කියන්නේ. එතකොට මෙවැනි යම් කෙනෙකු බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සූත්‍රයේ කියන කරුණක් ඒ කරුණ කියනකොට මෙයා ඒකේ කියන අර්ථය විවිධ ආකාරයෙන් තේරුම් ගන්නට පුළුවන් ශක්තියක් ලැබෙන්නේ ඒ අත්පරිසංවිදාව කියන කෙනෙකුට විතරයි. බුදුහාම දෙක කරනවා කියන්නේ ඒ කරුණ වෙනකොටම මේකේ විත්තධාම්මිකත්වය, සම්ප්‍රායිකත්වය, පරමාර්ථය. මේ ලෝකේ සඳහා දැක්වෙන අර්ථය, පරලෝකේ සඳහා දැක්වෙන අර්ථය, පරමාර්ථ වශයෙන් දක්වන අර්ථය. නැත්නම් නීවෝසෝ නීවෝසෝ සමුනාගත වශයෙන් මතුපිටින් අර්ථය උත්සාහෝසෝ ගම්භීරෝසෝ බුද්ධෝසෝ පටිච්චනෝසෝ මතුපිටින් දැක්වෙන ගුණහාරත්වය, වැටී තියෙන අර්ථය, පටිච්චනාර්ථය. ඒ වගේම මේකෙන් මතු කරගත යුතු නීවෝසෝ ඒ තුළින් මත කරගත යුතු වාක්‍ය ඒ වගේම මේක තියෙන නික්ලේශී වාක්‍ය නික්ලේශී වාක්‍ය ඕදානව වාක්‍ය පිළිසු වාක්‍ය ආදී විවිධ අර්ථය ඒ ධර්මයෙන් දකින්න පුළුවන් සමාජයට මේ කියපු කරුණු දක්ෂිනේට අත්‍යවශ්‍ය සංස්ථාවක් නැත්නම් ප්‍රශ්නයක්. ඒකෝට මම කතා කියන්නේ මේ කරුණා කියනවා මේකට මොකක්ද කියලා කරමන් බුද්ධහන් කියනවා. අපි මෙතන බුදුගාමී නමේ දතු කියලා කියනවා පංචස්කන්ධය සම්මේලක කියලා ආස්වාදේ දකින්න ආධුනන දකින්න නිස්සාරණය. අපි අතන පංචස්කන්ධය ආධුනය කියලා. බුදුගාමී මහන්සේ කියනවා පංචස්කන්ධයේදී සෝක වේදනා සංඥා සංඛාර දෙකේ ආස්වාදයක් ඇති වෙනවා. ඒක තමයි සුඛයක් සම්මත දැන් අයට තමයි පංචස් සංවේදී ආස්වාදය. ඕක බුදුහාමුදුරුවෝ දක්වපු පැලක් මේ පොතේ තියෙන ඕකයි. ඔය මතුගේ ඉන්දියානු ආස්තේ උත්තර නොවතෝ විවහාරාති අපිට සුඛ වේදනාවක් කියලා උදාහරණ සුඛ වේදනාවකින් සමාන්ත සපක් ලැබුණා සැනසෙන ආස්වාදයක් ලැබුණා ප්‍රීතියක් දැනෙනවා ඒක තමයි වේදනාවේ තියෙන ආස්වාදයක් ලැබුණාම දක්වන ඒකට මේක මේ උත්සාහන විවහාරාති නමුත් මේක වැටිච්චයක් තියෙන පටිච්චසමුප්පාදයක් තියෙන සම්පූර්ණයක් තියෙන මේකවල ගැඹුරක් තියෙන. ඒක පොතේ සූත්‍රවල කොටස නෑ. ඒක දකින්නට අත්පටිසම්පදාවක් තියෙනවා. ඒක දකින්නකොට මේක කියන ගැඹීරත්වය තමයි මේ සුඛ වේදනාව නිමේ හේතුන් නිසා හටගන්නේ මේ හේතුන් නිසා හටගත් ඵලයක්. මේ සුඛ වේදනාව ඇති වුණා පැවතුණා නැති වුණා. මේ සුඛ වේදනාව මම නෙවෙයි මේ සුඛ වේදනාව මගේ ආත්මයක්. මේ සුඛ වේදනාව වශයෙන් මේ ලෝක සත්‍යයක් ඇවිදලා තිබෙන්නේ ඒක ඒකාන්ත වශයෙන්ම සිත දවන පවන දුක් වේදනා. ඒක තමයි වස්තුව. ඉන්සන්තම් ගැඹීරත්වයේ තමයි මේ සුඛ වේදනාව මේ පංචස්කන්ධයේ ස්වභාවය ගැන අපි මේ කතා කරන්නේ මේ අන්ත පරිසම්පාදන වශයෙන් කියන්නේ. ඒකට පංචස්කන්ධයෙන් තමයි කියන්නේ නැත්නම් සුඛ වේදනාව කියන පංචේන සපාස්කාදී කියන එක අතිවිතේ වේදනාවේ සුඛාරාම මහස්සාදෝ කියලා කිව්වොත් මේ වේදනාවේ ආස්වාදය තියෙනවා කියන පාඩේ ඉඳලා ඒකම හඳුන්වනවා කියන්නේ. එතකොට අපිට පිටපාඩේ මෙතන කියන්නේ අන්තිසක් නෙමෙයි දුක් සංදේශයක් තියෙනවා. මොකද සුඛ වේදනාවට ආස්වාද කරනකොට ගන්නා ජනිතානේ මන්තිය ගන්නවා ඒ වගේම සංසාරයේ පහළවන මේ කියන සංසාරයේ දිගින් දිගට දිගින් දිගට බඩගින්න මුතුන්ගේ සංසාර දික්කයෙන් යනවා. එතකොට ඒක ඒකේ තියෙන ගැඹුරක්ද? ඒක කියලා නෑ. ඒකවලින් ඒක කියන ලෞකික ආශ්‍රය. ඒකේ වේදනාවේ ආස්වාදයක් තියෙනවා කියන ලෞකික ආශ්‍රය. නමුත් ඒක තියෙනවා ලෝකෝත්තර ඒ ලෝකෝත්පත්තිය තමයි මේ සුඛවේදනාව කියන එක අනිත්‍ය දුක්ඛ ආත්ම ධර්මයක් නිසා මේවා නිරුද්ධ වී යන ධර්ම නිසා මේ සුඛවේදනාව සහිත සියලුම සංස්කාර ධර්ම නිරුද්ධ කරේතේ මේ සුඛවේදනාව කියන ආස්වාදය ඒකට තියෙන ඇලීම ඒකාන්තයෙන්ම දුක්ඛ සමුදය සත්‍යයි මේ දුක්ඛ සමුදය සත්‍යයට ඇතුළත් මේ හේතු නිසා මෙන්න මේ හේතුන්ගේ විරුද්ධ කියන මේ දුක්ඛ සමුදය සත්‍ය නිරුද්ධ කරේතේ කියලා දුක්ඛ සමුදය සත්‍ය නිරුද්ධ කරන අවස්ථාවේදී මේ පාඩේ අත්දැකීම අනිදීම ලෝකෝත්සාහයේ දකින්න. මේ විදිහට නපට සංවිධානය මම මේ පාසල කරනවා කියන එක විස්තර කරනවා පැකින් පමණ විස්තර කරන්න බයක් පමණ යනවා. ඒකෝට අපි මේ ප්‍රමුඛ කරුණක් මතක් කරේ. මේ විදිහට අත්පට සංවිධානය ලැබීමට මේ ධර්ම පුස්තක පූජා කිරීම හේතුවයි. ඊළඟට ධම්ම පරිසම්පදා. ධර්මයේ සුළු දෙයක් කියනවාට පස්සේ ඒකේ තියෙන ඔක්කොම දේවල් මතු කරලා දක්වන්නට පුළුවන් ශක්තිය. දැන් බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ උපතිස්ස පොලිත කියන දේශනා කරගෙන කරන් සම්බන්ධයෙන් කඩින්නම මේ යෝතම්මා හේතුඵලවායම කේතින් අටගත්ද අටගෙන තියෙනවා නම් ඒ සංගීතන සතාගතෝහා හේ හේතු බුදුහාමුදුරේ දේශනා කළා ඒසයි දහ හේතුන්ගේ නිරෝධය දේශනා කළා උදාන ඔයත් දෙයක් නේද ඒක අනකොටම සෝවාන් කියලා ලක්ෂණ අහලා තියෙනවා පරිපූර්ණ සමාන මොකක්ද දෙකේ කාලේ මේ කාලේ සෝවාන් උදාන ඉස්සරහට බලන්න ඒකනේ කුලිතරම් ධර්මකාරණා ඒයගේ සිතකලි මතුවන්නේ නැද්ද කියලා තමයි අපට සංවිධාතු. තමක් හේතුන් හදගත්ත කියනකොටම ශරීර සාන්දර සෝවාන් වෙනවා. යමක් හේතුවෙන් හටගත් ඒවා තමයි ඒ දුක් භවවා කියනකොටම තෝරන. කොයිතරම් ධර්ම පරිසම්මිදාවක් ඇද්ද කියලා හිතන බලන්න ඒ තුලින් මතුවෙන කොච්චර ධර්ම කාරණා තියෙනවද? පංචස්කන්ධ මේවය ආයතන මේවය ඒ වගේම මේ නාම රූප මේවය හේතුපන්නේ මේ හේතුව මේ හේතු නිසා මේ ඵලයනවා මේ හේතු නිසා දුන්නා නම් මේ ඵලයෙන් නිරුද්ධ වෙනවා. මේ විදිහට මේ හේතු ඵල වශයෙන් දැකලා හේතු නිරෝධය දකිනකොට ඒකට අදාළ කරුණු ඒ කියන්නේ ගමක් හේතෙන් හටගත්ත කියනකොට මේ හේතෙන් හටගත් සියලුම දේවල් දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒකට අදාළ සියලුම ධර්ම කාරණා අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ධර්ම පරිසංවිදාසයෙන්. ධම්මයේ කියනකොට බුදුහාමුදුරේ එක කරුණක් කියවාට පස්සේ ඒකට අදාළ සියලුම ධර්ම කාරණා බුදුහාමුදුරේ ඊට පස්සේ දවසට කියපුවා වෙන්න පුළුවන්. වෙනස් වෙනස් තැන්වලදී කියපුවා වෙන්න පුළුවන්. මේ සෝතර පිටිකේ දැනන සෝතර 15ක 20ක 30ක 40ක විවිධ සංවල තියෙන දේවල් වෙන්නත් පුළුවන්. ඒ සියල්ලම එකවර සිතට මතුවලා යොමු වෙලා ඒක මතු කරලා දෙන්නේ ධම්මපරිසම්පදාවක්. අන්න එවැනි ධම්මපරිසම්පදාවක් ලබන්නට මේ ධම්මපුස්තක පූජා කිරීම කියනවා. ඊළඟට නිරුත්ති පරිසම්පදාසා පරිහාන පරිසම්පදා කියන තව එකක් තියෙනවා. නිරුත්ති කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ වචනවල ඒකත් ඒවා මතුවීමේ ආකාරයෙන් වස්තීයති ආකාරයේ පිළිබඳ පැහැදිලි අවබෝධය සමාජයේ වශයෙන් කියනකොට මතකයි. අවබෝධය වෙනවා. අපි උදාහරණයක් කිව්වොත් පංචෝපාදානස්කන්ධ කියන වචනේ කියනකොටම Tamanda මේ වෙන පංචඋපාදානස්කන්ධ කියන වචනේ හැදලා තියෙන්නේ මෙන්න මෙන්න මෙන්න මෙන්න මෙන්න. පංච කියනකට උපාදාන එකතුන ඒකෙන් පංචකේ නාලයන් ආයි දැනන යනවා අයන්න ඔක්කොම ඊට පස්සේ උපාදාන කියන ගුයන් අර අල්සයන්ට එකතු වුණා ඊට පස්සේ දීක කියනකින් දීක වුණා ඒ ඔක්කොම නැවත එකතු වුණා එකතු වෙමින් පංච උපාදානස්කන්ධ කියන වචනේ හැදෙනවා. ඒ කියන්නේ මේක ආත්ම සංකල්පයක් කොහොමද කරගන්නේ එතකොට මේ නිරුක්තිය මේ වස්තුවේ වැඩි නැති ආකාරය බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයන් කුයිතෝ ආකාරයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරලා සෑම ආකාරයකින්ම මේ සෑම අවස්ථාවකදී මේවා සැදී ඇත්තේ කොහොමද කියලා අර අර්ථයක් සමග ධර්මයක් සමග අවබෝධ කරගන්නට තියෙන ශක්තියට කියනවා නියුක්ත සංවිධානය කියලා. ප්‍රතිභාන ප්‍රතිසංවිධානය කියන්නේ ප්‍රතිභාන ශක්තිය අවබෝධ කරගැනීමේ පහසු ශක්තිය ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පොතේ තියෙනවා මේ කියන කාරණා මම නම් පොත පෙරලා මේ එක කරුණක් කියනවා මාසයක් ගිහලා මෙතන ගන්නලා ලැබිලා මට කියන්න මේ ඇටි කියන අර්ථය මොකක්ද කියලා මම ඕන අපිටමක් කරනවා මේ ඇටිගේ අර්ථය මත පොඩන්නට බෑ කියලා. මොකද මේ පටිච්චසමුප්පාදාවක් පටිභාන පටිච්චසමුප්පාදාවක් නැති කෙනෙකුට ඒක බුදුහාමුදුරුවෝ මේ දේශනා කළ ධම්මවල ධම්මයේ නියම අර්ථය විවිධ අර්ථ තුනේ බුදුහාමුදුරුවෝ අදහස් කළේ මේ අන්තය කියලා දකින්නට නම් ප්‍රතිභාන සම්පත්තියක් තියෙනවා. සමන්ත ප්‍රතිභාන සම්පත්තියක් තියෙනකම අවබෝධ කරගැනීමේ හැකියාවක් තියෙනවා. විවිධ ආකාරයෙන් අවබෝධ කරගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. එතකොට කිසිම ආකාරයකින් ඒ ධර්මයේ හරියට අවබෝධ ගන්න උදාහරණයක් වශයෙන් අපි කතා කරමු බුදුහාමුදුරුවෝ පාළියේ අන්න අර සරියුත් සනාතන දෙවියන්ගේ පාක්ෂික එක්තරා සාකේතයෙන් හැරමිකේ පුතාන යාළුවෝ කියන නම දණ්ඩපාණ දණ්ඩපාණ කියන අස්තරම් ගාපු කස්තරෙන් හදපු නම් හැරමිකේ කරගෙන යන මහාන සත්‍යය පොන්නා ඒකයි දණ්ඩපාණ මේ පුද්ගලයා ඉල්ලා බුදුහාමුදුරණන් උදකටේ සාරත්මේ තමයි හර්ධනගේ හැරමිකේ පස්තබුතිය බුදුහාමුදුරා ඒක ඒ පස්තේ ඒක කියලා තමයි කරන්නේ කිසිම දක්ෂයක් නැතුව බුදුහාමුදුරන්ගේ අහන මොනවද සමනේ ඔබ වහන්සේගේ තුමක් ආයතන මොනවද ඔබ කියන්නේ කිව්වා මොනවද අදහස් කරන්න පුදුරෙන්නේ එතකොට බුදුහාමුදුරුවෝ කියන මොනම කතාවක්. මේ ලෝකේ මම පාවිච්චි කරන ඉලක්කයන් සතුන රැස්කෙන් මේ ලෝකේ දෙවියන් සහිත ගවර්න්මන්ට් සහිත කිසිම කෙනෙක් කෙරෙහි වාද කරන්නේ නැත්තම් ඒ වගේම මේ භවපතේ විකසන භවපව ගෝතන රූපන සාමාදී භවයේ විකසනා නැත්නම් ඊළඟට අකසන් කටින් කොම විචිකිච්ඡාම දුරු කරලා තියෙනවා සංඥා නාමසින්තිලෝට සංඥා එන්නේ නැහැ ඒ මම්මාදී කෝවවසෝ අනන් කියලා බුදුහාමුදුරුවෝ දක්වන මම ඉන්න තැනක් මගේ වාදී එකයි ඉතින් මෙතන බලන්නේ මොකද්ද බුදුහාමුදුරුවෝ කියන දේ තේරුම් ගන්න පුළුවන්ද? ඒක මම තාසන්නේ කරුණාකි මේ මේ විදිහට බුදුහාමුදුරනේ දෙකේට කියයක් නේ වික්ෂුපේක්ෂක දෙන්නේ නැතන හිතපෝ ඒකත් බුදුහාමුදුරන් නහන මොකක්ද බුදුරජාණන් වහන්සේ කියනවා ඒක බුදුහාමුදුරන් කියන මෙහෙම ලකව යම් දසෝ නිදානන් ඒ පුස්තකයන් පතන් සංඥා සංඛා සමුදාතරන්ගේ සත්‍යයේ ඉතින් නැත්නම් අභිනන්දිතත් නැත්නම් අභිවදකත් නැත්නම් දෝෂම් ජම්බන් ඒකේ වන්තෝ රාගාංශ වාදී අතින් දෙන අංශකට යම් කිසි කෙනෙකුගේ සිත තුළ යම් කිසි අරමුණක් අරමුණු කරගෙන ප්‍රපංච සංඛ්‍යාත ධර්මයන් ගලන්නේ නැත්නම් ඒකම රාගානුසීතලස කෙලවර පටිඝානුසීතලවර මානානුසීතලවර විචිත්තානුසීතලවර ඔය විදිහට අරමුණ සහතනම කියන අවිඥානික කෙලවර ඒකවන්තෝ දුක්ඛ සේකී දුකේ කෙලවර මේකත් ඒ නාමයෙන් සිදුවන්නේ මේ කියන්නේ ධම්මපදයේ නිරෝධ ප්‍රතිපදාන පරිසංවිදාව ගැන කියන්නේ කියන කතාවක්. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම වල තියෙන ඒ ධර්මයේ හරියට පැහැදිලි වශයෙන් දකින්නට පුළුවන් අවබෝධ කරගන්න පුළුවන් ශක්තිය තියෙනවා කියන්නේ පටිභාන පටිසම්භදාය කියලා. මෙන්න මේ පටිභාන පටිසම්භදාය ලැබීමටත් මේ ධර්ම පුස්තක පූජා කිරීම ඒකාන්ත වශයෙන්ම හේතුනවා. ඊට අමතරව මේ ධර්ම පුස්තක පූජා කිරීමේ කුසලයේ තුන මේ දක්වන්නේ අන්තිමයක් නෙවෙයි දුක් නිරෝධ ගාමී පටිපදාව, දුක්ඛ සත්‍ය, ඒ වගේම දුක්ඛ සමුදය සත්‍ය මේකයි කියලා මේ දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය ප්‍රහාණය කරන මාර්ගය මේකයි. මේ මාර්ගය හැටියට ලැබෙන නිර්වාණ ධාතුව මේකයි කියන කරුණ හතර තමයි මේ සෑම කාරණාවට තමයි කියන්නේ යන්නේ. හරි, එතකොට මේ ධර්ම පුස්තක පෝජා කිරීම තුළින් මේක මේ කියන චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න සමාසක් කියලා දෙනවා. විශේෂයෙන්ම දුක්ඛ සත්‍ය මේකේ කියලා ජාතිකම ජරාදුක ව්‍යාධි මාගේ ශෝක පරිදේ දුක්ඛ ආදී සියලුම දුක්ඛ සත්‍ය මේකයි. විශේෂයෙන්ම පංචස්කන්ධයේ දුක මේකයි. සංකේතය පංචපාදානස්කන්ධ දුක්ඛ. ඉතින් කියනවා පංචස්කන්ධයේ දුක පංච දුක කියන්නේ පංචස්කන්ධයේ ප්‍රත්‍යක්ෂ කියලා අවබෝධ කරගන්න සමාසක් කියලා. ඊළඟට මේ දුක්ඛ සම්දේශය වශයෙන් අපි අනිත්‍යයෙන් යුතුව කටයුතු කිරීම නිසා ඒ වගේම සංඥාවෙන් යුතුව කටයුතු කිරීම නිසා නැවත නැවත මේ සංසාරේ උපදිතේ ගමන් කරන්නට යන මෙන්න මේකයි අනිත්‍යව කියලා තේරුම් ගන්නට. මේක තමයි සංඥාව කියලා තේරුම් ගන්නට. මේ තමයි කාමාශ්‍රය, මේ තමයි භාෂය, මේ තමයි අවිජ්ජාශ්‍රය කියලා ආශ්‍රය දැනගන්නට. මේ මේක තමයි ආශ්‍රය සම්දී කියලා සමුදේ දකින්නට. මේක තමයි ආශ්‍රය නිරෝධය කියලා නිරෝධය දකින්නට. මේක තමයි ආශ්‍රය නිරෝධගාමී ප්‍රතිපදාවයි කියලා දකින්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. ප්‍රධානයෙන් පූජා පූජා පූජා කිරීමයි. ඒකට ඒ ආකාරයෙන්ම කරුණ දකින දකිනකොට සාමාන්‍ය විස්සන් මොමුචි බවසාව විස්සන් මොමුචි අවිද්‍යාව විස්සන් මොමුචි කියලා බුදුහාමුදුරුවෝ දක්වන මේක ඒ චතුරාර්ය සත්‍ය හරියට දුක්ඛ සත්‍ය සමුදය නිරෝධ මාර්ගය චතුරාර්ය සත්‍ය දකිනකොට ඒ වගේම අර සාමාන්‍ය බවසාව අවිද්‍යාව කියන ආශ්‍රය ධර්මයන්ගේ අයි ආශ්‍රය ධර්මයන් දෙකේම ආශ්‍රය සමුදය දෙකේම ආශ්‍රය නිරෝධය දෙකේම ආශ්‍රය නිරෝධගාමී ප්‍රතිඵලවල කියන කරුණු දෙකම තුනේ ඒ දකින පිට ඒකාන්ත වශයෙන් කාමාශ්‍රයෙන් සිටින වෙනවා භවශ්‍රයෙන් සිටින වෙනවා විද්‍යාවෙන් නිද්ද වෙනවා එතනම ජාති කෙරෙහි තියෙන දුක් සත්‍ය දුක් සත්‍ය දුක් නිවන්සත් උපරිමයෙන් අවබෝධ කරගන්න. මේ සූත්‍ර ආශීල කියන කර්මයක් මම කොටින් ප්‍රකාශ කරනවා. එතකොට මේ අනුව බලනකොට දුක්ඛ නිරෝධ සත්‍ය සංස්කාරකම් සත්‍යම කුසලම් පුතකට දෙවල වෙනාට ලැබෙනවා. මේ ධර්ම පුතකවල බොහෝ විට දක්වා තියෙන බුදුහාමුදුරුවෝ නිවන් යන මාර්ග. ඔය අටකනාන්ද වැනි සූත්‍ර වල ගමන යන මාර්ග පොල්පක් දක්වලා තියෙනවා. ඒ වගේ මානන්ද සම්පාසූත්‍ර වල නිවන් සූත්‍ර නිවන් යන ආකාර හතක් දක්වලා තිබෙනවා. මේ දෙකෙන් වල බොහෝ සමහර තැන්වල සත්‍ය බෝධිපාක්ෂ ධර්ම මාර්ගෙන් එකක් අරන් මේ තුනෙන් නිවන් ලබන්නේ නැහැ, මේ තුනෙන් නිවන් ලබන්නේ කියලා මෙහෙමයි කියලා දක්වලා තියෙනවා. මේ විදිහට විවිධ ආකාරයෙන් මාර්ග සත්‍ය විදහා දක්වලා දෙන්න කරන විස්තර කරන ඒක සංඥාට අපේ මාර්ග සත්‍ය වැඩිමත මාර්ග සත්‍ය පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන් ශක්තිය මේකෙන් ලැබෙනවා. මේ මාර්ග සත්‍ය ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් ලෞකික මාර්ගය සහ ලෝකෝත්තර මාර්ගය කියනක අදු වශයෙන් ලෞකික මාර්ගය ලෞකික මාර්ගය කියන්නේ අදහස් ගන්නවා සම්මාදිට සම්මාසංගත සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාදීය සම්මාවාරම සම්මාසත් සම්මාදා සම්මාදී කියන අංග 8 පුත්තජන භූමියේ පුත්තජන භූමිය කියන්නේ සෝවාන්වත් වෙලා නැති අවස්ථාවේදී යම් කිසි කෙනෙක් වඩනවා නම් ඒ අවස්ථාවට කියන්නේ පුත්තජන ලෞකික මාර්ගය කියලා. යම් කිසි සෝවාන් සකදාගාමී අනාගාමී සත්‍යයට පත් වෙලා ඉහළ මාර්ගඵල ලැබීම සඳහා මේ මාර්ගාගාට වඩනවා නම් සෝපත් ලෞකික මාර්ගය කියලා දක්වනවා. ඒකෙන් යම් කිසි කෙනෙක් සෝවාන් වෙනකොට සකදාගාමී මාර්ග ලැබනකොට සමාදාන මාර්ගඵල ලැබන අරහත් මාර්ගඵල ලැබනකොට මේ මාර්ගඵල ලැබන අවස්ථාවේදී සම්මා සතිය සම්මා සමාධි සම්මා දිට්ඨිය සම්මා වාචා සම්පක්ඛාදී ධර්ම සම්මා වාචා ආදී ධර්ම එතන සම්මා වාචා කියන්නේ ඒකත් විතරයි. ඒ ධර්ම සමාගයේ සිට තුළ ලෝකෝත්තර වශයෙන් ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ ලෝකෝත්තර වශයෙන් ක්‍රියාත්මක වන සත්‍යය කියනවා ලෝකෝත්තර මාර්ග සත්‍යය. මෙන්න මේ ලෝකෝත්තර මාර්ග සත්‍යය දෙන්නට මේකට මේ ධර්ම කොටස පුදා කිරීමට සම්බන්ධයි. ඒකේ ලෝකෝත්තර ප්‍රඥාව එකිනෙකට තමයි මේ අවස්ථාවේදී මාර්ගඵල ලබන අවස්ථාවේදී මේ ධර්ම කොහොමද පහළ වුනේ කියලා දකින්නට පුළුවන්. මේක සාමාන්‍ය ප්‍රශ්නාවකින් දකින්න පුළුවන් තියෙනවා. ඒකෙන් සෝවාන් වෙලා තියෙනවා කියලා. ඒ සෝවාන් වන අවස්ථාවේදී සදාසුන්දාගේ තියෙන මේ ප්‍රශ්නේ පඤ්ඤා කර්තෘකෙන් දක්නාන කියලා බුදුහාමුදුරුවෝ දක්වනවා. ඒ නාම විස්තර කරන දක්වලා තිබෙනවා. ඒ සෝවාන් ආදී මාර්ගඵල පහළ වෙන එක නීති ධර්ම නීති විදිහට සමාජයේ සිටතර ජනසමය කියලා දකින්නට ප්‍රථමම දකින්න පුළුවන් ශක්තිය. සම්මා දිට්ඨිය නීති මාර්ග ලෝකෝත්තර සම්මා දිට්ඨිය විලේඛ කරනවා. සම්මා සතිය මේ විදිහටයි ලෝකෝත්තර වශයෙන් මෙතනදී ක්‍රියාත්මක සම්මා සමාධිය ලෝකෝත්තර සම්මා සමාධිය නේමයි. ඒ වගේම මේ සම්මා වායාම ආදී කර්ම මේ විදිහට සත්පුද්ගල ධර්ම මේ විදිහට වැඩි සීලී නේම සමාධිය නේම ප්‍රඥාව නේම ආදී වශයෙන් මේ අවස්ථාවේදී පහළ වූ ධර්ම හරියට දකින්නේ පිළිවෙත දකින්නේ ඒ ලෝකෝත්තර මාර්ගය මාර්ග ඥාන ඉතා විශිෂ්ට අන්දමින් පහළ වූ කෙනෙක්. මේ අතර පාත්‍රය කරන්නේ ඉතා විශිෂ්ට ආකාරයෙන් මේ ලෝකෝත්තර මාර්ගය සෞඛ්‍යයන් ලැබීමට උපකාර වෙනවා. නැත්නම් ඉතින් මේ භාගයක් පාසලේ වල ලකුණු ටිකක් හතරක් අරන් පාසලේ නැත්නම් විශේෂ සම්මාන සම්මානයට පාසලේ දක්වන විශේෂ සම්මානයට පාසලේ විදිහට ප්‍රාර්ථනා කරන කටයුතු කරලා කර්ම සම්පාදනය කරගන්න තමයි සාමත්ව සුදුසුවන්නේ. මේ විදිහට ඒ ආකාරයෙන් මාර්ග සෝවාන් ආදී මාර්ග බල සාක්ෂාත් කරන දෙනාගේ සිත තුළ ප්‍රේමයෙන් ප්‍රේමයෙන් කියනක් සිදු වෙනවා. සංවෝධ ධර්ම සංයතියක් සිදු වෙනවා. ඒ සංවෝධ ධර්ම ශ්‍රේණියේ නිසා සංසාර ගමන සේකිරීමක සංසාර ගමන සේකිරීම නිසා දුක්ඛේ සේකිරීමක සිදුවන. මේ විදිහට සමාන්‍ය සිත තුළ තියෙන සංයෝජන ධර්ම සේක ගැනීමට ඒ වගේම මේ සංයෝජන ධර්ම සේකිරීම නිසා සංසාර ගමන අඩු කර ගැනීමට ඒ සංසාර ගමන නැති කර ගැනීම නිසා සංසාර දුකෙන් සමාත නිදීමට මේ කුසල සත්‍යයට හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් දැන් සමාප ගන්න. ඒකෙන් මේ දක්වා කියන කරුණාවට දිසාරංශය මේකයි ධර්ම කුසල පූජා කියන්නේ ධර්ම දානය පූජා කරනවා වෙන්නේ ඒ ධර්ම දානයේ ආනිසංසවන වඩා උසස් ඒ වගේම ප්‍රතිපදා බෙදන්නේ දක්වලා උසස් ලෝකයේ තියෙන උසස්ම දාන. ඒ උසස්ම දාන වන්නේ සම්පූර්ණයෙන්ම නිවන අතරින් ඇත්ත වශයෙන්ම සිත නිවනවා සිත සංසිඳනවා සිතෙන් ඈත් කරනවා කුසල් සම්පූර්ණ කරන තත්ත්වයටපත් කරන මේ මේ සංස්කාර කෙරෙහි කලකිරීම ඇති කරනවා විරාගය ඇති කරනවා මේ සංසාර සංස්කාර ධර්ම අතර නිවන තම සිතන ආකාරයේ සිත නිවන. ඒක නිසා ඒ ධර්ම පොතේ පූජා කිරීමෙන් ලැබෙන පුණ්‍ය ශක්තිය තවසස් කියලා කිව්වා. ඒ ධර්මතර මේ ධර්ම පොතේ පූජා කිරීමෙන් ලැබෙන පුණ්‍ය ශක්තිය අඛණ්ඩ ප්‍රවාහයක් විතරම බලාගෙන යන ධර්මයක් වෙනවා. ඒක බුදුත් ධර්ම පොතේ පරිශීලනය කරන සෑම අවස්ථාවකදීම මේ ධර්මය අපි අත්දැක දක අත්දැක දක මේ ධර්මය අපි හදන බලනවා නම් ඒ අන්නයටත් ඒ ධර්මයේ කියලා දෙන නම් මේ පුණ්‍ය සම්පන්නයේදී නසුදී ගලාගෙන යන ගංගාවක් සිදුම් දිගට ගලාගෙන යන අඛණ්ඩ විශ්වමය ඒ ධර්මයේ ඒකෙන් ලැබෙන පුණ්‍ය ශක්තිය නැතනතාවක් තියෙනවා. ඒක ඒ ආකාරයෙන් කරුණු කියලා ඊට පස්සේ අපි ප්‍රකාශ කළේ මේ ධම්ම කොට පූජා කිරීමේදී ප්‍රතිපත්ති බුද්ධ ශාසනයේ ප්‍රතිේද බුද්ධ ශාසනය ආරස්ථා කිරීමට හේතු උපකාර වන පර්යාප්ති බුද්ධ ශාසනයේ ලැබීමට ඒ පර්යාප්ති බුද්ධ ශාසනය ආරස්ථා කිරීමට අවශ්‍ය කටයුතු කරන්නේ මේ තුලින් අපි සිදු කරේ කියන කාරණා. ඊට පස්සේ අපි ප්‍රකාශ කළේ මේ විදිහට ධර්ම කොටස පූජා කිරීමෙන් ලැබෙන කුසල සත්‍යයේ විශේෂයෙන්ම කුසල සත්‍යයේදී අපි පරිණාමයෙන් කියන්නේ තමයි කියලා ප්‍රකාශ කළා. ඒ ප්‍රශ්නාව තමයි ඒ අත්පර සම්විදා ධම්මයේ විචිකල් පහළ වෙන ප්‍රතිසම්භාවන් ලැබීමට පුළුවන් බව පෙන්වන කළා. ඒක අමතරව මේකෙන් මේ මාර්ග සත්‍ය බැඳීමට හේතු වෙන දුක් සමුදය සත්‍ය ප්‍රහාණය කිරීමට හේතු වෙන ඒ නිරෝධ සත්‍ය සාක්ෂාත් වීමට හේතු වෙන එක තමයි පෙන්වන කළා. නිවන් ලැබීමට සුඛ ශක්තිය වෙනවා. යන්න පිටදීන මේ ඇතත් ලබා ගැනීමේ වාසනාව ශක්තිය ලැබෙනව ප්‍රකාශ කරලා තමයි අපි මේ දේශනාව මෙතන ඉන්න කරන්නේ. ලයින් නැපස්නා කරන ආකාරයෙන් ආමිෂයෙන් දානක පූජා කරා මේ දහම් පොතේ පූජා කියන දහම් දානක පූජා කරා මේ ප්‍රසාද දෙකෙන් මත්නාම කුසල සංකේතයෙන් අපට මේ බුදුරජාණන් වහන්සේ මහා සෝදාස්කාරී සම්බන්ධතාවය යම්මා දුකලක් අවබෝධ කරගෙන මේ සංසාරික නිවන අපට ඒ ආකාරයෙන් මේ සංසාරික නිවන අමාමා නිවන සම්පූර්ණද මේ කුසල ශක්තිය හේතු වේවා වාසනාවේ වාසනාවේ ප්‍රාර්ථනා මේ සබාගෙන මේකටත් කුසල සංකේ දිව්‍යන්ත අනුබන්ධන් කිරීම සඳහා ආකාශත්ථාචි කියන පාඨය කියන්නේ ආකාශත්ථාචි මොහොමත්හා දේවානාගම මහින්දිකා පුඤ්ඤන්තං මොනිතා කෙනෙක් සංසාරන ආකාශත්ථාචි මොහොමත්හා දේවානාගම මහින්දිකා පුඤ්ඤන්තං මොනිතා කෙනෙක් සංදේශන ආකාශත්ථාචි මොහොමත්හා දේවානාගම මහින්දිකා පුඤ්ඤන්තං මොනිතා කෙනෙක් සංසාරන ආකාශත්ථාචි මොහොමත්හා දේවානාගම මහින්දිකා ප්‍රාර්ථනා කරන සේවා ප්‍රාර්ථනා කරන සංසිඳන්නේ සාහිත්‍ය වාස්නාවේ